සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපි අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා කියන්නේ අපේ හිතක ක්‍රියාවලිය ඇත්තටම ඒ ධර්මය කියලා කියන්නේ මෙන්න මෙහෙම අර්ථ දැක්වීමක් තියෙනවා ඒ ධර්මය ගැන යම්කිසි කෙනෙක්ගේ సంతානය තුල ඒ කියන්නේ අපේ හිතේ දුක් තියෙන දුක් ඇති වෙන ඒවා නැති කරන සසර විපාක වශයෙන් ඇති වෙන්න තියෙන දුක් නැති කරන තිරිසන් ආදී අපායවල උපදින්න හේතු වෙන දේවල් වනසලා නැති කරලා දාන අපේ හිතේම උපදින අපේ හිතේම ඇති වෙන සිතුවිලි. අන්න ඒ ඒක එක වැඩපිළිවෙලක්. අපි හිතමුකෝ දැන් නරක හමුදාවක් ඉන්නවා කියලා. එතකොට මේ ඉන්න නරක හමුදාව, ඒ කියන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක් ඉන්නවා කියලා. මේ ත්‍රස්තවාදී කණ්ඩායම නැතිකරන්න යම් වැඩපිළිවෙලක්, යම් හමුදාවක් ක්‍රියාත්මක කරගෙන යනවා. අන්න ඒ වගේ ත්‍ස්තවාදී කණ්ඩායම් වගේ තමයි අපේ හිතේම හොඳ සිතුවිලි සහ නරක සිතුවිලි තියෙනවා. සමහර අය බොහොම කිපෙනවා, සමහර අය හරියට ආත්මార్థකාමී, සමහර අය හරිම කෲරයි, ඡණ්ඩයි, සමහර අය හරීම ලෝභයි, අනුන්ගේ දේවල් හොරකම් කරගන්නවා, ඒකුත් වැරදි වැඩවල දෙනවා, ඒවයින් ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් හරියට අන්තිමට කෑ ගහ ගන්නවා, විනාශ වෙනවා ජීවිතයත් එක්ක. වැරදි වැඩ කරන අයගේ ජීවිත විනාශ වෙලා යනවා. එතකොට මේ විනාශ වෙලා යන ජීවිතය, මේ විනාශභාවයට පත් වෙන්නේ නැති වෙන්නේ සමහර අයගේ සිත් තුළ අර නරක හමුදාව විනාශ කරන ප්‍රබල යහපත් හමුදාවක් වගේ නේද? ඒකට එතන වැඩපිළිවෙලක් තියෙනවානේ. ඒ වගේ අපේ හිතේම තියෙන වැඩපිළිවෙලක් නරක දේ අපිව වළක්වන. හරිද? නරක දේවල් වලින් අපේ අපිව වළක්වන අපේ හිතේම එන ස්වයං පාලනයක් එක. අන්න එහෙම අන්න ඒ වගේ සසර දුක් නවත්වන අපාය ආදී තැන්වල උපදින එක නවත්වන අපේ හිතේම උපදින වැඩපිළිවෙලකට කියනවා ධර්මය කියලා. හරිද? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කියන්නේ කොහේ හැදෙන්න ඕන එකක්ද? අපේ సంతානවල හදාගන්න පුළුවන් එකක් ඒක. හරිද? නැත්නම් පොතේ තිබිලා වැඩක් තියනවද? නේද? පොතේ තිබිලා වැඩක් වෙන්නේ නැහැ. පොතේ තියෙන්නේ ඒ ධර්මය පිළිබඳ විස්තර. හරිද කෙනෙක් පිළිබඳ විස්තරයක් තියෙනවා නම් පොතක ඒ කෙනා වෙනවද ඒ පොත අස කාගේරි නමක් ගැන අපි හිතමු කවුරු හරි හිටපු නායකයෙක් ගැන විස්තරයක් තියෙනවා අනගාരിക ධර්මපුර පාලතුමා ගැන විස්තරයක් තියෙනවා අනගාരിക ධර්මපාලතුමා කියලා තියෙනවා විස්තරයක් පොතක එතකොට ඒ පොතද ධර්මපාලතුමා ඒ පොතේ තියෙන්නේ මොනවද ධර්මපාලතුමා ගැන විස්තරය අන්න ඒ වගේ තමයි ධර්මය පිළිබඳව නිවැරදි තොරතුරු අපේ හිතේ අපාගාමී ගමන අපි නරක වෙන එක ලෞකික වශයෙන් ගත්තොත් අපි නරක කෙනෙක් වෙන එක නවත්තන අපේ හිතේම ඉපදිය යුතු වැඩපිළිවෙල අපේ හිතේම ඉපදිය යුතු සිතුවිලි යහපත් සිතුවිලි පිළිබඳ විස්තර ඒවා කොහොමද වෙන්නේ ඒවා කොහොමද උපද්දවා ගන්න ඒතර ඒ ඉපදිච්ච අයගේ ජීවිත කොහොමද එහෙම නැති අයගේ ජීවිත කොහොමද එතකොට කට්ටිය සමහර අය මිනිස්සු මරලා දානවා, සමහර අය ලොකු හොරකම් කරනවා, සමහර අය කාමවර්ධව හැසිරෙනවා, සමහර අය බොරු කියනවා ඇතිතරම්, සමහර අය පරස වචන ඉවරක් නැහැ. සමහර අය හිස් වචන කියනවා, සමහර අය කේලම් කියනවා. මේ වගේ එක එක විෂම ක්‍රියා සිද්ධ වෙන්නේ ඒ ඒ සිත්වල. ඒ විෂම ක්‍රියා නවත්ව ගන්න අවශ්‍ය කරන සිතුවිලි උපදින්නේ නැති හින්දා. එහෙනම් මේ නිවැරදි සිතුවිලි ඉපදීම සඳහා අපි ධර්මය අපේ තුලින් ඒ ධර්ම සිතුවිලි එන විදිහට සකස් කරන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවබෝධයට හේතු වෙන ධර්ම. බෝධියට හේතු වෙන එක නෙමෙයි බෝධියට හේතු වෙන තම් බෝධියා සංවත්තති. මේ බෝධිය බෝධිය ඇති කරගන්න නැත්නම් අවබෝධය ඇති කර ගැනීම සඳහා හේතු වෙන ධර්ම 37ක් දේශනා කරපු තැන ඒ ඒ ටිකන සත්‍තිස් බෝධි පාක්ෂික ධර්ම කියලා. හරි? ඒ කියන්නේ අවබෝධයට හේතු වෙන අපේ හිතේම අපේ හිත අපි අපේ සත්‍ය తত্ত্বය අවබෝධ කරගන්න හේතු වෙන අපේ හිතේම ඉපදින ඉපදින්න ඕන අංග නැත්තම් ධර්ම වලට කියන බෝධිපාක්ෂික ධර්ම කියලා. ඉතින් අද අපි දවසේ අභිධර්ම වැඩසටහන අපි අද සිද්ධ කරන්නේ නැහැ. හේතුව ඊයේ දවසේ බොහෝ වශයෙන් ධර්ම ශ්‍රවණය කරපු අයගෙන් ඉල්ලීමක් තිබුණා. ඒ ධර්ම ශ්‍රවණය කළ යුතුව තියෙන හින්දා අද දවසේ අභිධර්ම වැඩසටහන අපි ඒ අය වෙනුවෙන් එක දවසකට එක ඉරිදාවකට චුට්ටක් කල් දාලා තියෙන. ඒක නිසා අපි අද දවසේ සාකච්ඡා කරන්න හදන්නේ මේ වටින ධර්ම කාරණාවක්. ඒ තමයි පංචේන්ද්‍රිය පංච බල කියලා සඳහන් කරලා තියෙන මේ අපේ සිතේ ඉපදිය යුතු බෝධියට අනුකූල නැත්තම් අවබෝධයට හේතු වෙන අපි උපදවාගත යුතු ප්‍රබල චේතනාවන් කීපයක් පිළිබඳව සාකච්ඡා කරන්න යන්නේ එකක් දෙකක් කතා කරත් ඇති මට ඕන කරන්නේ මේ වගේ සිද්ධ වෙන කෘත්‍ය මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න. මේ පංචේන්ද්‍රිය පංච බල කියලා කිව්වහම අපිට මේවා අපි එකපාරට දැන් අපිට ගෝචර නැහැ මහා බාල බාලපතරය මහා ගැඹුරු ධර්ම තේරෙන්නේ නැහැ කියලා තමයි හිතෙන්නේ. එහෙම නෙවෙයි අපි හිතන්න ඕනේ. දැන් මම මේක තේරුම් ගන්න පුළුවන් කියලා හිතන්න ඕනේ. මොකද ගැඹුරු ධර්මයේ ක්‍රියරෙන්නේ නැහැ කියලා අපි හිතුවට අපි නීතිය පිළිබඳ හදාරණා ඉන්නවා ගණිතය පිළිබඳ හදාරණා ඉන්නවා විද්‍යාව පිළිබඳ හදාරණා ඉන්නවා නොයෙකුත් නේද මේ නොයෙකුත් ක්ෂේත්‍රවල බොහෝ එහාට නේද අඩුම ගානේ මොහොතකට හිතන්න මේ ඔය සමහර මෘදුකාංග පිළිබඳ වුණා බොහෝ වශයෙන් හදාරණා ඉන්නවා නේද එතකොට තොරතුරු තාක්ෂණය පිළිබඳව හිතා ගන්නවත් බැරි තරම් දැනුම තියෙන අය ඉන්නවා. අපිට මේක ගැඹුරුයි නෙවෙයි අපි මේක යොදාගන්නේ නැහැ. දැන් අපිට තොරතුරු තාක්ෂණය පිළිබඳව නැත්තම් පරිගණක ආශ්‍රිත දේවල් නැත්තම් ඔය තියෙන නවීන විද්‍යාවට අදාළව තියෙන සමහර දේවල් පිළිබඳව අපේ විශේෂ පාඨමාලා නිකරුවත් අපේ දරුවෝ හොඳට දන්නවා. දෙමාපියෝ දන්නේ නැහැ. වැඩිය දන්නේ නැහැ. හුඟක් වැඩිහිට දෙමාපියෝ ඒ ගැන වැඩි දැනුම හේතුව හේතුව මෝඩකමද නැහැ. ඒ ශේෂ්ත්‍රය භාවිතා නොකිරීම. ඒ ශේෂ්ත්‍රය භාවිතා නොකිරීම. එතකොට භාවිතා කරනකොට භාවිතා කරනකොට මොකද වෙන්නේ? ඒක සාමාන්‍ය කරගෙන යන්න පුළුවන් තත්යකටපත් වෙනවා. ඒකින්ද අපි බෞද්ධ අය විදිහට මේ බෞද්ධ ධර්මය පැත්තකින් තියන්න හොඳ නැහැ. හරි කාටත් මේක තව එක මහා ප්‍රබල ශේත්‍රයක්. හරිද? හැම ශේත්‍රයක්ම සාර්ථක වෙන්න හේතු වෙන ශේත්‍රයක් තමයි. ඇයි කුමන ශේත්‍රයකවත් ඉස්සරහට යන්න බෑ. තමන්ගේ හිත පාලනය කරන්න බැයි නම්. මග අමාරු වෙන්නවද නැද්ද? මග වැටෙනවා අපිව. ඒ කියන්නේ යන්න බෑ. අපි එක එක එක කුමක් කුමක් හෝ අධ්‍යාපනය ලැබෙන ශේත්‍රයක අපි යන්න හැදුවත් අපේ මානසිකත්වය තීව්‍ර නැත්තම් නේද? හුඟක් ඉහළට යන යන්නේ මානසික தත්ත්වයේ ප්‍රබල අය. ඕනම ශේෂ්ත්‍රයක ඉස්සරහට යන්න අවශ්‍ය කරන ප්‍රබල ශේෂ්ත්‍රයක් තමයි නේද? ඕන ගමනක් යන්න වාහනයක් තියෙනවා නම් යන්න පුළුවන්. හොඳ වාහනයක් තියෙනවා නම් ඕන ගමනක් යන්න පුළුවන්. ඒතකොට හැබැයි ගමන යන්න පුළුවන් ගමන කියන්නේ දන්න අය. නේද? ගමන ගැන දැනගත්තත් වාහනයක් නැත්තම් යන්න බෑ. අන්න ඒ වාහනේ වගේ තමයි අපේ මනස කියන්නේ. ඒතර මනස නිවැරදි නැත්තම් වාහනය අබල දුබල එකක් නක්. ගමන බොහොම ගමන්ට යවෙන්නේ නැහැ. අන්න ඒ වගේ අපි කුමන ශේෂ්ත්‍රයක දියුණු වෙන්න හැදුවත් අපිට ඉහළ හිණි පැත්තටම යන්න පුළුවන් වෙන්නේ ධර්මය තුළ තියෙන වැඩ පිළිවෙල තේරුම් ගන්න තමන්ගේ හිත ගවේෂණය කරන කෙනෙකුට තමන්ගේ හිත පිළිබඳව තමන්ගේ මනස පිළිබඳව ගවේෂණශීලීව කටයුතු කරන කෙනෙකුට තමයි ඒ එවැනි ඉලක්කයකට ඕනම ඉලක්කයකට යන්න පුළුවන්කම තියෙන්නේ අනිත් හුඟක් අය මඟ කඩාගෙන වැටෙනවා. හොඳයි. දැන් අපි පළවෙනි කාරණාව කතා කරමු නිවන් දැකීම සඳහා යන ගමන යන අයටත් ඒ වගේම තමන්ගේ සසර ජීවිතය සුවපත්භාවයට පත් වෙන්නත් හේතු වෙන මේ පංච ඉන්ද්‍රියන් පිළිබඳව අර්ථ දැක්වීමක් තියෙනවා කියනත් නේ. මේවට පංච බල කියලා කියන්නේ එතකොට පංච ඉන්ද්‍රිය කියලා කියන්නේ මේ අර්ථ දැක්වීම වශයෙන් කිව්වොත් එහෙම මේ අන්‍ය වූ ඒ කියන්නේ අධිපතිකම කියලා කියන්නේ අධිපති කෙනෙක් කියලා කියන්නේ කාටද? අන් අයව තමන්ගේ පැත්තට අරගෙන ඒ අවශ්‍ය විදිහට පවත්වා ගන්න කෙනෙකුට. නේද? එයා කියන්නේ අධිපති. එයා එයා අධිපති කියන්නේ හා මෙහෙට එනවා කිව්වොත් කට්ටිය යන්න ඕනේ. නේද? එයා ඕන පැත්තකට මෙහෙවගෙන යනවා. අන්න වගේ අපේ සිතේ උපදින නොයේකුත් දේවල් ඒ වගේම නාම රූප කියලා කියන මේ වැඩපිළිවෙලේ අපේ සිතේ උපදින ඒ අනෙකුත් සිතුවිලි වලට ඉඩ නොදී මේ පැත්තටම තල්ලු කරගෙන යන අපේ හිතේම උපදින ධර්මතා පහක් තමයි මේ අධිපති ධර්මයන් නැත්නම් බල ධර්මයන් කියලා කියන්නේ. ඒවා බල ගන්නන්න පුළුවන්. ඒවා ඒවට කියන ඉන්ද්‍රියන් කියලා. ඒ අධිපතිකම ගන්න ඒවට කියන ඉන්ද්‍රියන් කියලා. එතකොට අපි පොඩි කාලේ ඉඳන් දන්න දෙයක් ගමු. එතකොට අපිට මේක ලේසි තේරුම් ගන්න. පළවෙනි එක තමයි ඒක ඉන්ද්‍රියක් විතරයි සඳහන් කරලා තියෙන්නේ. කියන්නේ අපේ හිතේ සැරෙන් සැරේ ප්‍රබල නම් මේක අනිත් ඒවාට ඉඩ දෙන්නේ නැහැ. වැරදි දේවල් වලට ඉඩ දෙන්නේ නැහැ. හරිද? පළවෙනි එක අපිට තේරුම් ගන්න පුළුවන් ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියලා කියන්නේ තෙරුවන් කෙරෙහි තියෙන ශ්‍රද්ධාව. පින්නත් මේ ඒ කියන්නේ මේ බලන්න මෙන්න මෙහෙම වෙන්නේ නැද්ද කියලා බුදුහාමුදුරුවෝ ගැන අපිට ලොකු හැඟීමක් තියෙනවා ලොකු හැඟීමක් තියෙනවා ධර්මය ගැන ලොකු හැඟීමක් තියෙනවා නම් මහා සංඝරත්නය ගැන ලොකු හැඟීමක් තියෙනවා නම් කර්මඵල ගැන ලොකු හැඟීමක් තියෙනවා නේද විපාක දෙනවා මම කරනවා විපාක දෙනවා කියලා නේද ලොකු හැඟීමක් තියෙනවා නම් ඒ හැඟීම අපි වැරද්දක් කරන්න යන වෙලාවට ඉස්මතු වෙනවද නැද්ද නේද මට මේ විපාක වෙන්න දෙන්නේ නැහැ මට තිරිසන් සතෙක් කියලා උපදින්න වෙයිද දන්නේ නේද? ඇයි නුවණින් බැලුවොත් මේ ජීවිතය දිහා මේ ජීවිතයේ ඇස් කන්නාස දිය ශරීර මන් දිල්ල ගත්තේ. මට ඕන හැටියටද හැදිලා තියෙන්නේ. මේ තව අවුරුද්දකින් දෙකකින් කොයි හැඩයට තියෙන්න ඕනද කියලා මට තීරණය කරන්න පුළුවන් දඩම ගන්න. බෑ. එහෙනම් ඉබේ වෙන්නේ නැහැ මේවා. මේ හැමදේම තමන්ගේ කර්මානුරූපව නේද එක එකනට එක එකන ලැබිලා තියෙන ආයුෂ බල වර්ණ ප්‍රඥා ආදී දේවල් වෙනස්. එක එකන ලැබිලා තියෙන දෙමව්පිය වෙනස්. එක එකන ලැබිලා තියෙන ශරීර වෙනස්. එක එකන ලැබිලා තියෙන වස්තු උපතින්ම වෙනස්. ඒතර මෙහෙම වෙනස් වෙන්නේ එයාගේ කර්මානුරූප දේවල් හින්දා. සමහර අයට කොච්චර උත්සාහ කරත් දිනු වෙන්න බෑ. ඒක බොහොම අමාරුයි. සමහර අයට කොහොමද? ඉතින් සමහර අය ඉන්නවා එක එක ක්‍රම එක එක ක්‍රම පාවිච්චි කරලා දිනු වෙන්න නොයේකුත් විද්‍යාත්මක ක්‍රම පාවිච්චි කරනවා. සමහර අය මොකවත් නැහැ. නේද? කිසිම ක්‍රමවේදයක් නැහැ. මේ අත තිබ්බා විතරයි වෙන දිනු වෙලා. ඇයි? පෙර බොහෝ පින් කරගත්තා. ඒ වගේම සමහර අයට හරියට බාධා වෙන වැඩ කරන්න ගියාම ඒ මොනවද? පෙර බොහෝ පව් කරගත්තා අය. ඉතින් ඒ තරන්නේ සමහර අයට අසනීප ඉවරක් නැහැ. නේද? නිරෝගී ජීවිතයක් නැහැ. එහෙනම් මේ ඔක්කොම වෙනස්කම් වලට හේතු කරගත්ත පින්පව්. මේක හොඳට තේරුම් ගත්ත කට්ටිය මේ සියලු දේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අය. මේවා සිද්ධ වෙන්නේ කොහොමද කියලා දේශනා කරලා තියෙනවා. අන්න ඒවා ගැන ගවේෂණය කරන කෙනෙකුට හොඳට තේරෙනවා එයාට ශ්‍රද්ධාව උපදිනවා පින්පව ගැන ශ්‍රද්ධාව උපදිනවා. හරි ශ්‍රද්ධාව කියන්නේ ඒ ක්‍රමය ගැන විශ්වාසය උපදිනවා. මේක මෙහෙම වෙනවා කියලා. බුදුහාමුදුරුවෝ ගැන විශ්වාසය උපදිනවා. ධර්මය ගැන විශ්වාසය උපදිනවා. මේ ධර්මතාවය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මාව පාලනය කරන්න, මාව නිවැරදි කරන්න අවශ්‍ය කරන දැන් අපි කලින් කතා කරා පංච නීවරණ ගැන. පංච නීවරණ කියන්නේ පින්නත් මම දැන් මේ ශ්‍රද්ධාව ගැන කතා කරන හින්දා මතක් කරන්න. ලෝකේ ඕනම පුද්ගලයෙකුට වැඩක් කරන්න ගියාම වැඩක් කරන්න ගියාම ඕනම පුද්ගලයෙකුට ඒ වැඩේ කරන්න බැරි වෙන විදිහට ආපස්සට අදින අපේම සිත්වල ඇති වෙන බලවේග ප්‍රබල සිතුවිලි හරි බලන්න පාඩම් කරන්න ගියාම නිදිමත එනවා කියන්නේ. එතන බෑ කියලා හිතනවා කියලා කියන්නේ. තව චුට්ටකින් තව චුට්ටකින් කියලා හිතනවා කියන්නේ. නේද? හ්ම් ඇඳට වැටෙන්න හිතනවා කියන්නේ මේ හොඳට නිදාගෙන නැගිටලා ඉන්නේ. මේ නිදිමරලත් නෑ. නේද? ඇඳටම වැටෙන්න හිතනවා කියන්නේ. හරි. ඒ හිතේ හිතේ හැටියද නේද? හිත ආපස්සට අදිනවද නැද්ද? ඊළඟට වෙන වෙන වෙන වෙන දේවල් වල හිත යනවා කියන්නේ. අන්න ඒ වගේ අපිට අරමුණකට යන්න මොකක් හරි ජීවිතයේ යම් අරමුණකට යන්න යන කෙනෙකුට ඒ අරමුණ තුල යන්න බැරි වෙන්න ආපස්සට අදින සියලු සිතුවිලි ටික වැටෙනවා නිවරණ ධර්මයේ අර්ථයට. හරිද? එතකොට කොටස් පහකට බෙදලා බුදුහාමුදුර අපිට දේශනා කරලා තියෙනවා මේ මේ පහ. ආව ආපස්සට අදින ඔයාගේම හිතේ ඇති වෙන වේද? මට නිකන් කියන්න ඊට පස්සේ ඒව විතරක් නෙවෙයි ඒව නැති කරගන්න විදිහක් දේශනා කළා. දැන් අපි අපි නීවරණ ගැන කතා කරන කරපු සතියේ මේවා කතා කරා. හරිද? මට කියන්න පොඩ්ඩක් ඇයි අපේ දරුවන්ට මේ කාලීනව ශ්‍රද්ධාව උපදින්නේ නැත්තේ? මම දැන් මේ උදාහරණයක් එක පැහැදිලි කරලා දෙන්න යන්නේ ශ්‍රද්ධාව හදන්න ඕන විදිහක් ගැන. අපේ ළමයින්ට නැද්ද ගොඩාක් දියුණු වෙන්න උවමනාවක්. මොකක් හරි ජයග්‍රහණයක් ලබාගෙන ජීවිතේ වටිනාකමක් ලබා ගන්න තියෙන උවමනාව දරුවන්ට නැද්ද? තියෙනව නේද? නේද? හැම කෙනෙකුටම තියෙනව නේද? හැම පැත්තකින්ම සාර්ථක වෙන්න ඕන කියලා යම්කිසි අදහසක් මගේ ජීවිතේ මම මෙහෙම හිටියට මම එහෙම කරන්න ඕනේ. ඇත්තටම දරුවන්ට ඔක්කොටම මෙතෙන්ට යන්න පුළුවන්ද? බෑ. බැරි දෙනෙකුට යන්න බැරි වෙන්නේ හේතුව සමහර අය කියනවා මගේ හිත හරියට විසිරෙනවා මට වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. මම ඒක වෙලාවට මට ලොකු උනන්දුවක් ඇති වුණාට තව වෙලාවකට ඒක ඒක නැති වෙලා යනවා. එපා වෙනවා. වැඩක් කරගන්න බෑ මට මේක කරන්න හිතෙන්නේ නැහැ මේක කරන්න හිතෙන්නේ නැහැ. හා. ඒකට බෙහෙත් තියනවා කිව්වොත් මොකද කියන්නේ? නේද? හ්ම් මට හරියට තරහ යනවා මට මුකුත් වැඩක් කරගන්න බෑ. ඒකට බෙහෙත් තියනවා කිව්වොත් පොඩි පොඩි ටැබ්ලට් දෙනවා කිව්වොත් කට්ටිය ඉවරක් නැතුව ගන්න. නේද? ඊළඟට මට මොකුත් කරන්න හිත දෙන්නේ නැහැ. හිත නිකන් වැටිලා වගේ නිකන් බෑ වගේ කම්මැලි එක දිගට වැඩක් කරන්න බෑ කියලා ඒකට බෙහෙත් වෙනවා කිව්වොත් නේද? අන්න බලන්න ඒවාට බෙහෙත් වෙනවා කිව්වොත් අපි උනන්දුවෙන් ඒවා ලබා ගන්නවා. ඇයි ඒවා අපිට තියෙන ප්‍රශ්න හින්දා. හරිද? එහෙනම් ඒ කිසිම කයට ගන්න බෙහෙතක් නැතුව ඇත්තටම ඒව අයින් කරන්න පුළුවන් ඒව අයින් කරගෙන එක ටිකට හිත ශක්තිමත් කරන්න පුළුවන් වැඩ පිළිවෙල බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙනවා. ළමා පරපුරට දියුණු වෙන්න උත්සාහ කරන අයට තියෙන ගැටලුවට විසඳුම බුද්ධ ධර්මය තුළ තියෙනවා. අපි ඒක දුන්නද? අපි බුද්ධ ධර්මය කියලා ළමයින්ට දුන්නේ මොකක්ද? මේ චෝදනාව ඍජුවම දෙමව්පියන්ට. බුද්ධ ධර්මය කියලා අපේ අම්මලා තාත්තලා ළමයින්ට පොඩි කාලේ ඉඳන් දුන්නේ මොනවද? පහන තියන්න එන්න. හ්ම් කොහොම හරි නේද? පන්සිල් ගන්න එන්න කියලා ගාථා ටික කියවනවා මොනවද ඒවා තේරුම් කියලාවත් වැඩි අදහසක් නැහැ. ඊ ඔක්කොටම වැඩිය විභාගේ හෙට දවස් හතක් බෝධි පූජා තියන්න යන්න එන්න. නේද? අර ළමයට පාඩම් කරන් තියෙන වෙලාවත් වෙලාවෙ නැති වෙලා යනවා. <laughs> හරිද? ඒ පාඩම ඊට අමතරව නැකත් හොයන්න එන්න හරියට මේ වෙලාවට අඩිය තියන්න හරියට මේ වෙලාවට මේ වැඩේ පටන් ගන්න ඔය වගේ ඔය වගේ දේවල් කිසිම එක එකක් ගලප ගන්න බැරි නිකන් පූජා යාග හෝම වලට විතරක් ඔය පූජාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න තමයි මම මේ හදන්නේ ඒ කියන්නේ පූජා එපා කියන එක නෙවෙයි නමුත් පූජා වලට විතරක් හිර වෙච්ච මානසික තත්ත්වයක් නේද අදෘශ්‍යමාන යම්කිසි බලවේගයකින් සිද්ධ වෙන දෙයක් මේක යාඥා කරපුවාම ලැබෙනවා එතන බුදුහාමුදුර ළඟට ගිහිල්ලා කියන්න. එතකොට ලැබෙයි ප්‍රාර්ථනා කරන්න. ඒ වගේ නිකන් අර බෝලඳ තත්ත්වයකට දාන්න මේ සියවසට ගැලපෙන්නේ නැති නේද? අපේ ළමයි අන්ධ වෙන්න කැමති නැහැ. අපේ ළමයි කැමති කෙලින් යමක් දැනගන්න. කො වෙන හැටි මට කියන්න මම කරන්නම්. එහෙම කෙලින් වැඩ කරන්න කැමති. හරි එහෙම පරපුරක් තමයි බිහිවමින් තියෙන මේ ලෝකේ දැන් එතකොට ඒ කට්ටිය මේ යුගයේ ඒ කට්ටියට ගැළපෙන ඒ කට්ටියගේ ප්‍රශ්නෙට. නමුත් මේ තාක්ෂණික විද්‍යාවෙන් ඒකට උත්තරයක් හම්බෙලා නැහැ. ඒට ඒ කට්ටියගේ ප්‍රශ්නෙට ගැළපෙන විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට ලැබිලා තියෙන වටිනම ටික ඒකට ලබා දුන්නොත් සතියක් යනකොට එයා වෙනස් වෙන්න පටන් ගන්නවා. සතියක් යනකොට උනන්දුවෙන් වැඩ කරන්න පුළුවන්. හරි සතියක් යනකොට බලන්න මම උදාහරණයක් කියන්නම් අපේ මෙන්න මෙහෙම කියන්නේ. මම ළමයින්ගෙන් අහනවා මෙන්න මෙහෙම. ඉගෙන ගන්න කැමැත්තෙන්ද? හරිද? ඔක්කොම කියන්නේ හප්පෝ නෑ. හරිද? එහෙනම් ඉගෙන ගන්නකොට ඔළුව අමාරුයි නේද? හප්පෝ ඔව්. එපා වෙනවා. එතකොට මම අපේ දරුවන්ගෙන් අහනවා එහෙනම් ඉගෙන ගන්න නැතුව එමුද? බෑ. ඉගෙන ගන්න ඕනේ. ඇයි? නැත්තම් මගේ ජීවිතය අසාර්ථක වෙනවා. එහෙනම් දැන් අවුරුදු කීයක් තව ඉගෙන ගන්න තියෙනවද? තව 10ක්වත් තියෙනවා. හරිද? එහෙනම් 10ක් යනකම් හිතේ අමාරුවෙන් ඉඳින්න වෙන්නේ. හරි. ඉතින් වැඩක් නැහැ. එහෙනම් වෙන විසඳුමක් නැද්ද මේකට? ඉගෙන ගන්නත් ඕනේ. අකමැත්තෙන් ඉගෙන ගන්නත් ඕනේ. පීඩනයක් සහිතව ඉගෙන ගන්න ඕනේ. හිතේ අමාරුවෙන් ඉන්න ඕනේ. ඉගෙන ගන්න යන හැම වෙලෙම මහන්සි වෙනකොට අමාරුවෙන් කරන්න වෙන්නේ. හොඳයි. එහෙනම් ඉගෙන ගන්න තියෙන අකමැත්තනේ වෙන විදිහකට විසඳුමක් මම අකමැත්තෙන් ඉගෙන ගන්නෙ. ඒක කැමැත්ත බවට පත් කරොත්. අන්න වෙනස් කරේ වැඩේ නෙවෙයි වෙනස් කරේ හිත. හරි. මගේ තියෙන මේ අකමැති ගති ඉගෙන ගන්න කැමැත්ත බවට වෙනස් කරන්න පුළුවන්. මගේ හිත වෙනස් කරන්න පුළුවන්. අන්න ඒකෙන් පස්සේ මේ ළමයා අර වැඩ ටිකම කරනවා. කොහොමද? පුදුම කැමැත්තකින් කරන්නේ. හරි පුදුම උනන්දුවකින් කරන්නේ සන්තෝෂෙන් කරන්නේ. එහෙනම් එයාගේ ඉදිරි ඉදිරි අවුරුදු 10ම එයා සන්තෝෂෙන් ඉන්නේ. මේ ක්‍රමේ අත්හදා බලලා සති දෙකකින් තමන්ගේ චින්තනය වෙනස් කරා කියන ළමයි. හරිද? දැන් එයාට දැන මං කොච්චර වෙනස් වුණාද? මං කොච්චර කාර්යක්ෂමද දැන්? මං කොච්චර ප්‍රබෝධමත්ද දැන්? හරිද? මං කොච්චර සන්තෝෂෙන්ද මේ වැඩ ටික කරන්නේ? මට කොච්චර මාව පාලනය කරගන්න පුළුවන්ද කියලා දැනෙනකොට පුදුම සන්තෝෂයක් හිතේ උපදිනවා. අර බෑ කියාගෙන රණ්ඩු අල්ලගෙන අම්මව පෙන්නන්නත් බෑ තාත්තව පෙන්නන්නත් බෑ. නේද මොනවා හරි කිව්වොත් අනිත් පැත්තටම කතා කරන්නත් වෙලා තියෙන්නේ. එපා වෙලා වගේ නේද? ජීවිතේ එපා වෙලා වගේ ඉගෙන ගන්න ඉගෙන ගන්න ගෙන් හිතිය කෙනා වෙනස් වුණා. එයාටම තේරෙනවා දැන් මම කොච්චර වෙනස් වෙලාද කියලා. හරි? අන්න ඒ කෙනාට කවුරු ගැන ශ්‍රද්ධාව ඇති වෙන්නේ? ඔව් මට තේරෙනවා පැහැදිලිවම බුදුරජාණන් වහන්සේගේ ධර්මය මාව වෙනස් කරා. හරිද? අන්න එහෙම තමයි ශ්‍රද්ධාව උපදවන්න ඕනේ. ඒක අපි කපටිකමින් කරන දන්නේ ඇත්තටම වෙනස් වෙන හින්දා. ඒකට උඩරින් විශ්වාසයක් ඇති වෙනවා. මට ධර්මයේ ගවේෂණය කරන්න ඕන ධර්මයත් එක්ක මගේ ජීවිතය අරගෙන ඒක මේ කුල ඇටි වෙලා නිකන් මේ මේ වැඩක් කරගන්න බැරි කෙනෙක් වෙලා නිකන් අර අපිට තියෙන සංකල්පයකනේ ධර්මයත් එක්ක ඉන්නවා කියන්නේ නිකන් උපාසක වෙලා එහෙම නෙවෙයි. අලුත් ට්‍රෙන්ඩ් එක තමයි ධර්මය තුලින් තමන්ගේ හිත નિවරදි කරගන්න එක. අන්න එහෙම සංකල්පයක් ළමයින්ට එන්න ඕනේ. හරිද? වැදගත් අය. වැදගත් අය, දියුණු වෙන අය, හිත පාලනය කරන අය. ඒකට හිත ගවේෂණය කරන අය. අමාරුම දේ ඒක. හරිද? අමාරුම දේ තමයි ඒක. අමාරුම දේ කරන එක තමයි ගොඩක්ම වීරයෙක් වෙන්නේ. අන්න ඒ විදිහ සංකල්පයක් ඇත්තටම ඒක තමයි ඒක ඇත්තා. එහෙනම් මේකට මට මාව පාලනය කරගෙන මට අවශ්‍ය ඕනම ඉලක්කයකට යන්න අවශ්‍ය කරන මානසික ශක්තිය ඇති වෙනවා ධර්මය තුලින් කියලා දැනුනොත් එයාගේ තුල ශ්‍රද්ධාව උපදිනවද නැද්ද? නේද? අන්න ඒ ශ්‍රද්ධාව ඉපදුනොත් ඔන්න බලන්න ඒක අධිපති වෙන හැටි. හරිද? ඒක ඉපදුනොත් තමයි ඒක අධිපති වෙන්නේ. අධිපති වෙනවා කියලා කියන්නේ ඊට පස්සේ එයාට නොයේකුත් දේවල් එද්දී නොයේකුත් ආකාරයේ වැඩි සිතුවිලි කොයි වෙලාවක හරි එද්දී මොකද වෙන්නේ? තප්පාටම හිත ඉක්මනට මේ ධර්මය තුල නැත්තම් මේ හැඟීම මතක් කරනවා නෑ මට මෙන්න මේ ශක්තිය තියෙනවා මට මේක කරන්න මේ ක්‍රමයේදී තියෙන නැත්තම් මම මේක තුල හොයන්න ඕනේ මේ ප්‍රශ්නේ විසඳුම මේ ප්‍රශ්නේ විසඳුම මම ඉක්මනට හොයන්න ඕනේ කොතනද මෙතන තියෙන්නේ හරිද මගේ මට හිතවත් මට ධර්ම උපදෙස් දෙන අය හම්බෙන්න ඕනේ මෙතනදී මම අහගන්න ඕනේ මට මෙතන ටිකක් අමාරුයි මෙතන හදන්න පුළුවන් එහෙනම් එහෙනම් මම දැන් මගේ හිත හදන වැඩ පිළිවෙලට යන්න ඕනේ හරිද මට මේ වගේ ටාගට් එකකට යන්න තියෙනවා කියලා අන්න තමන්ගේ ශ්‍රද්ධාව තමන්ව උසයනවා. හරිද? අදාළ අරමුණට යන්න ශ්‍රද්ධාව අරගෙන යනවා. එහෙනම් අපි තරුණ අයට අධ්‍යාපනය ඉවර කරගත්ත තරුණ අය රැකියා හොයමින් ඉන්න සහ ජීවිතේ කොයි පැත්තටද කොයි පැත්තටද කොයි පැත්තටද කියලා තල්ලු වෙවි ඉන්න අය ඉන්නවා. හරිද? අන්නේ කට්ටියට තමන්ගේ ජීවිත තීරණ ගන්න ගිහිල්ලා හරියට පැටලෙනවා. සමහරට සහකාරය සහකාරිය හොයාගන්න ගිහිල්ලා ලොකු අමාරුවලට වැටෙනවා. හරිද? ඒ මොකද සිහිය නැති වෙන හින්දා. එතකොට ඒ අයට තියෙන බොහෝ ගැටලු තියෙනවා මං කුමක් කරන්නද? එයාටත් අර ප්‍රශ්න ටික ඔක්කොම තියෙනවා. ඊළඟට විශේෂයෙන් නොයෙකුත් දේවල් වලට හිත යෙදෙන කාලයක් යනවා. ඇබ්බැහි වීම වලට යනවා. සමහර අය දුරකථනයට ඇබ්බැහි වෙනවා. සමහර අය මත්පැන් වලට ඇබ්බැහි වෙනවා. එතකොට ඒ වගේ දේවල් වලට ඇබ්බැහි වුණා කියන්නේ ඒකෙන් ගැලවෙන්න බැරි වෙනවා. ඒක හරිය පීඩාවක්. නවත්තන්න උවමනාව තියෙන නවත්ත ගන්න. වැදගත් වැඩ මොකුත් කරන්න බෑ. නිර්මාණශීලී චින්තනයකට යන්න බෑ. ඇයි? එයාට විවේකයක් ලැබෙනකොටම එයා කොහෙද? අර හොරන්න. විවේකයක් ලැබෙනකොටම හොරනවා, බලනවා, හොරනවා, බලනවා, හොරනවා, බලනවා. එතකොට එයාට ජීවිතය ගැන කල්පනා කරන්න නිදහස් වෙලාවක් තියෙනවද? නෑ. තමන්ගේ අඩුපාඩුවක් හොයාගෙන ඒ අඩුපාඩුව නැති කරගන්න වෙලාවක් තියෙනවද? නෑ. අන්න ඒ ඒ தත්ත්වයන් වලින් අත මිදෙන්න තමන්ට අවශ්‍ය විදිහට මේ ජීවිතේ මෙහෙවාගෙන යන්න අවශ්‍ය වැඩ පිළිවෙල බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් හම්බුණාද එයාට පුදුම ශ්‍රද්ධාවක් උපදිනවා අන්නේ ශ්‍රද්ධාව එයාට නිබඳව මුළු ජීවිතේම ඉස්සරහට අරන් යද්දි හැම තැනකදීම ඒ හිතේ ශ්‍රද්ධාව එළඹිලා අර වැරදි වලින් එයාව අයින් කරනවා හරිද එතකොට එන්නේ ඒකට කියන අධිපති ධර්මයක් කියලා මේක කවදා හරි නිවන් දකින්න මොහොත දක්වාම තිබිය යුතු දෙයක්. ලෝකේ තියෙන අමාරුම වැඩේ තමයි සියලු කෙලෙස් සිතේ නූපදින ඉදිරියට සකස් කරන්නේ. අන්න ඒ වැඩ පිළිවෙල අරගෙන යනකම් එයාට දිගටම ශ්‍රද්ධාව කියන එක ඕන වෙනවා. හරි ඒ ඒ ශේෂ්ත්‍රවල ඒක ඕන වෙනවා. එතකොට ඒ ඒ ශේෂ්ත්‍රවල ලෞකික දියුණුව ඇති කරගන්න ශ්‍රද්ධාව ඕනනවා වගේම නිවන් දකින්න බලපාන බලාපොරොත්තු වෙන කෙනාට නිබඳව මේ ශ්‍රද්ධාව ඕන. ඒක සඳහා බුද්ධානුස්සතිය වැඩිම නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒ ශ්‍රද්ධාව වර්ධනය කරගන්න විදිහ තියෙනවා ධර්ම අවබෝධ වෙන්න වෙන්න වෙන්න වෙන්න වෙන්න වෙන්න ඒ ශ්‍රද්ධාව කියන එක උපරිම වශයෙන් සකස් වෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි මෙතෙන් නිමා කළ දෙවෙනි කාරණාව දෙවෙනි අධිපති ධර්මයක් පිළිබඳවත් අපි සාකච්ඡා කරමු. මොකද මට මේ පහම ගැන නෙවෙයි කියන්න ඕනේ නැතිනේ මට මේ අධිපති වෙන හැටි මේවා නේද? නැත්තම් බල ධර්මයන් ඒවා බලයක් හිත ඇදගෙන යන බලවේගයක්. හරි දෙවෙනි එක තමයි ශ්‍රද්ධාව ඊළඟට වීරය කියලා කියන්නේ. හරි? මේ වීරය කියන එක මම මෙන්න මෙහෙම අර්ථ දක්වන්නම්. මේ අපි ඔක්කොම එක ඉරක තියලා මැරතන් එකක් දුවනවා කවුරු හරි. හරිද? කට්ටියටම කියනවා මෙච්චර හැතැම්ම ගන්න දුවන්න ඕනේ කියලා ඔක්කොම එකවර එකට තියලා දුවනවා. එතකොට ඔක්කොම දිනුම් කණුව පාස් කරයිද? නැහැ. හැමෝම නවතින්නේ එකම ගාන එකම තැනකද? නැහැ. එක එකන එක එකන යන්නේ ඒ ඒ කෙනාට තියෙන ශක්තිය අනුව. නේද? මොන ශක්තියද? කායික ශක්තිය. නේද? කය දුබල වෙනකොට යට යන්න බැරි වෙනවා. ඒ වගේ තමයි අපේ මේ ජීවිතේ. ජීවිතෙත් එක්තරා මැරතන් එකක් වගේ. නේද? දිවිලක් තියෙන්නේ. ඒක අපේ දරුවන්ට විශේෂයෙන්ම තේරෙනවා. අධ්‍යාපනය කියන්නේ තද කාලේ ලොකු දිවිල්ලක්ද නැද්ද? සමහර අය විතර සමහර කඩින් වලට යනවා. සමහර අය කොච්චර උත්සාහ කරත් හොයාගන්න බැරි වෙනවා. සමහර අය අසාර්ථක වුණත් නැවත නැගී සිටලා නේද? පළවෙනි වතාව බැරි වුණා නම් දෙවෙනි වතාව, තුන්වෙනි වතාව හැර තමන්ගේ අරමුණ වලට යනා ඉන්න සමහර අය කෙඩෑරි වෙලා වැටලා අයියෝ මට බෑ. නේද චූටි කාලේ හිතා ගන්නවා මම මෙච්චර ඉහළට යනවාමයි. නේද පුංචි කාලේ හිතා ගන්න මම දොස්තර මහත්තයෙක් වෙනවා මම ඉංජිනේරු මහත්තයෙක් වෙනවා මම මේ මේ වගේ ඉහළ තැනකට යනවා කියලා හිතාගත්ත ගොඩක් අයට පොඩි කාලේ තද ඒ අදහස තිබුණාට සාමාන්‍ය පෙළ උසස් පෙළට ඇවිල්ලා ඉගෙන ගන්න පටන් ගත්තාම නේද යමක් මදි හින්දා එතෙන්ට ය아가න්න බැරි වෙනවා මොකක්ද මදි ඒ අදාළ අරමුණට යන්න අවශ්‍ය කරන වීරිය මදි. හරි. වීරිය කියන්නේ අපේ හිතේ තිබිය යුතු ශක්තියක්. හරි. අන්නේ වීරිය කියන අපේ හිතවල වර්ධනය කරගත යුතු ශක්තිය. බලන්න මේක වර්ධනය නොකරගත මේක වර්ධනය වෙලා තිබුණොත් ඒ වීරිය හරියට නිකන් හරිද? අපි කම්මැලි වෙලා ඉන්නකොට අපේ යාළුවෙක් කියලා අතින් ඇදගෙන මෙහෙ එනවා යන්න කියලා අරගෙන යනවා නම් ඇදගෙන යනවා කම්මැලිලා වැටි වැටි ඉන්නවා කවුරු හරි ඇදගෙන යනවනම් අන්න ඒ වගේ අධිපති ධර්මයක් කියලා කිව්වේ ඒකයි ඉන්ද්‍රිය ධර්මයක් කියන්නේ බල ධර්මයක් කියන්නේ ඒකයි අපි වීරිය උපදින විදිහට හිත සකස් කරගත්ත කෙනෙකුට වීරිය වීරිය කියන එක වර්ධනය කරගත්ත කෙනෙකුට පින්නන්නේ ගෙවන හැම නිමේෂයක්ම මහ පුදුම වැඩ පිළිවෙලක එයා ඉන්නේ හරි අනිත් අය වැටෙනකොට අනිත් අය කරලෙනකොට අනිත් අය අසාර්ථක වෙනකොට මෙයා කොහොමද හැම වෙලේම මොනවද වීර්ය ආකාර හතරකින් අර්ථ දක්වලා තියෙනවා බලන්න. ඒක වර්ධනය කරගන්න ක්‍රමවේද සඳහන් කරලා තියෙනවා. තමන් තුල තියෙන දක්ෂතා. මම එහෙම කියන්නම්කො කුසලය කුසලය කියන්නේ කුසලතාවය කෞශල්‍ය වැරදි දේවල් වලින් අත මිදීමට තියෙන දක්ෂතා. එතකොට වීරය කියලා කියන්නේ අකුසලයන් තමන් ළඟ තියෙන අකුසලයන් යටපත් කරගන්න. ඒ කියන්නේ මන් ළඟ තියෙන දුර්වලතා මන් දන්නවා. දැනගෙන ඒවා යටපත් කරගන්න තමන්ගේ හිතෙන් උපදින යටපත් කරගන්න පුළුවන් හැකියාව. ඒ වගේම සමහරවිට අපිට නැති අකුසල මතුවෙනවා. මෙතර කාලයක් තිබ්බ නැති සමහර දේවල් අකුසල විදිහට මතුවෙනවා. සමහර බැඳීම් එහෙම වෙන්න පුළුවන්. එතකොට අන්නේ නැති අකුසල් එන්න දෙන්නේ නැතුව තියාගන්න මගේ හිත බල කරන්නේ වීරය. මගේ හිත මට තියෙන අකුසල් නැතිකරන්න හැම වෙලේම හැම වෙලේම ඒක යටට දාගන්න ඒක නැතිකරන්න ඒක ඉස්මතු වෙන්න දෙන්නේ නැතුව ඒ විතරක් නෙවෙයි නැති අකුසල් එන්න දෙන්නේ අලුතෙන් ඇති වෙන්න දෙන්නේ නැහැ. අපේ බොහෝ දරුවන්ට බොහෝ තරුණයින්ට කෙටි කාලයකදී මොකද වෙන්නේ සමහර වැඩක් හොඳට කරගෙන යනකොට අපි කියන මෙයා මෙච්චර හොඳට ආවා අන්තිමට මෙයා මෙතනනේ වරද්දගත්තේ එයාට වරදින්න හේතුනේ අන්තිම අවුරුද්ද එයාගේ ක්‍රියාකලාපය හොඳ නැතුව. එයාට පාප මිත්‍රයෙක් හම්බුණා. නේද? සමහරවිට අපේ ජීවිතේට හම්බෙන සමහර අය හින්දා අපේ හැරුම් ලක්ෂ හැදෙනවා. නේද? turning point. එක පාටම අපි කොයි පැත්ත එක පාටම හැරෙන අපි සමහර ළමයි උන්ට යන්න බෑ. ඒ මොකද නැති අකුසල් ඇති වෙලා. ඒ නැති අකුසල් ඇති වෙන්න දෙන්නේ නැතුව කලින්ම මෙයාව බලගන්නලා තියාගන්න ඕනේ. හරිද? හොඳට වීරිය සම්පන්න බව වීරිය කියන චෛතසිකයේ වීරිය කියන හැඟීම හොඳට හදලා තියාගන්නයි ඉන්නවා. ඒ මොකද පෙර සූදානම. මොකටද? මේ ගමන යනකොට මට ආපහු වදින නේද බොහෝ දේවල් එනවා. මම මේ ගමන යනනම් මේක නිබ්බන්ධව පරීක්ෂා කරන්න ඕනේ. මගේ මේ මගේ වීරිය කොහොමද කියලා පරීක්ෂා කරන්න ඕන. අඩු වේගෙන යනවනම් මොකද කරන්න ඕන? වැඩි කරලා තියාගන්න මේ දවස් මොකද අඩුම තැන බලලා හොඳින් පහර හම්බෙනවා. අපි හොඳටම දන්නවා ප්‍රකාශා කරන මේ ක්‍රමවේද භාවිතා කළොත් ජීවිතයක ලෞකික ජීවිතයක පවා යා හැකි ඉලක්කය යා හැකි දුර කොච්චරද කියලා කියන්න පුළුවන්කම නෑ ඕන ඉලක්කයකට යන්න පුළුවන් ලෝකෝත්තර ඉලක්කයක් කියලා කියන්නේ නිවන් දකින්න කියන්නේ ලෝකේ තියෙන අමාරුම දේ නං ඊට මෙහා ඕනම දෙයකට යන්න පුළුවන් බෑද එහෙනම් සිතක වීරිය උපදවා ගන්න ඕනේ එයාට ලොකු යහපතක් සිද්ධ කරගන්න පුළුවන්කම තියෙනවා ඒ මොකද්ද? තියෙන අකුසල් වලට ඉඩ දෙන්නේ නැහැ. නැති අකුසල් ඇති වෙන්න දෙන්නේ නැහැ. තියෙන අකුසල් වලට ඉඩ දෙන්නේ නැහැ. නැති අකුසල් ඇති වෙන්න දෙන්නේ නැහැ විතරක් නෙවෙයි වීරිය නිකන් ඉන්නේ නැහැ. එහෙම කරලා නිකන් ඉන්නේ නැති කුසල් ඇති කරවනවා අපි තුල. හරිද? නැති කුසල්, ඒ කියන්නේ නැති දක්ෂතාවයන් ඇති කරන හැම වෙලේම හිත හොයනවා. හොයලා ප්‍රවර්ධනය කරගන්නවා. ඒ විතරක් නෙවෙයි තියෙන හැකියාවන් දුර්වල වෙන්න දෙන්නේ ඒ කියන්නේ හරියට නිකන් එන්ජින් දෙකක් තියෙන කෝච්චියක් වගේ. හරිද? එහෙනම් මම එහෙම කිව්වේ. එකක් අදිනවා අනිත් එක තල්ලු කරනවා නේද? එන්ජින් දෙකක් දෙපැත්තේ තියෙනවා නම් මේ කෝච්චියට යන්න ලේසි. ඇයි එකක් අදිනවා එකක් තල්ලු කරනවා. ඒ වගේ තියෙන අකුසල් නැති කරනවා නැති අකුසල් වලට එන්න දෙන්නේ නැහැ එක පැත්තකින්. ඒ විතරයි. එහෙම නිකන් ඉන්නේ නැහැ. අනිත් පැත්තෙන් මොකද කරන්නේ? තියෙන කුසල් රැක ගන්නවා නැති කුසල් වර්ධනය කරනවා. දෙපැත්තකින් ඇදගෙන යනවා වගේ අපේ හිත මහා වේගෙන් වැඩ කරන මට්ටමට. ඒ වීර්යය තියෙන අයට අන් අය වැටි වැටි ඉන්නකොට අන් අය දැවටි දැවටි ඉන්නකොට මෙයා මහා වේගෙන් තමන්ගේ වැටි කරගෙන වේගවත් සාර්ථකව ඊතා සාර්ථකව ජීවිතයත් සාර්ථක කරගෙන අන්තිමට බලනකොට යුතුයකනුත් කරලා පිනුත් කරලා හරි ජීවිත අවසාන වෙනකොට ධර්මයත් අවබෝධ කරගන්න වැඩ පිළිවෙලා හදාගත්ත බොහොම වීර වීරිය සම්පන්නව කටයුතු කරන අය මේ සමාජයේ ඉන්නවද නැද්ද? හැමෝටම පුළුවන්ද එහෙම? අයිත පොඩ්ඩක් බලන්නකෝ. සාර්ථක වෙන මිනිස්සු හැම පැත්තම සාර්ථකයි නේද? හ්ම් පොඩ්ඩක් බලන්න ජීවිත දිහා අරගෙන. සාර්ථකයි කියන මිනිස්සු බලනකොට එයාලා ඉගෙනගෙන. හොඳ ගේකුත් හදාගෙන. නේද? හොඳ වාහනයකුත් අරගෙන. ඒ විතරනේ දෙමාපියොත් එක්ක දෙමාපියන් කරන් දෙන යුතුයකම කරලා. ඒ කරන්නේ හොඳ විවාහත් සිද්ධ කරගෙන නේද? ඒ කරන්නේ දරුවෝ හිටියනම් දරුවෝ ඉන්නවනම් ඒ දරුවන්ට ඕන යුතුයකනොත් ඕනටත් වැඩි කරලා. ඒ මදිවට සමහර විට ආචාර්ය මහාචාර්ය දක්වා ඉගෙනගෙන නේද? ඒ මදිවට නේද සමාජයට ලොකු සේවයක් සිද්ධ කරලා. සාර්ථක වෙන මිනිස්සු හැම පැත්තකින්ම සාර්ථක වෙන අතර වාරේ අසාර්ථක වෙන අය මොකක්වත් නැහැ. නේද? කොහොමද මේ සමහර අය හැම ශේෂ්ඨකම හිතා ගන්න බෑ අපේ බල්ල බල්ල පැත්තෙන් මෙයාට ඕන දෙයක් පුළුවන්. හ්ම් එහෙමයි ඉන්නවා. කවුද ඒ? ඔන්න ඔය වගේ ඇතුළ වේගවත් වැඩ කරන තමන්ගේ කුසලතාවය වර්ධනය කරගෙන අකුසලතාවය දුරු කරගෙන ඉදිරියට යන්න පුළුවන් වීරිය කියන ඉන්ද්‍රිය බලවන්ත කරගත්ත අය. හරිද? ඒක සමහර අයට සසර පුරුද්දක් විදිහට එනවා. ඒ කියන්නේ සසර බලවත් කරලා තියෙන නිසා. එතකොට සසර බලවත් කරලා තියෙන අය උපතින්ම ඒ ලක්ෂණ පවත්වනවා. නමුත් මට තේරෙනවා නම් මම බලවත් කරලා නැහැ කියලා සංසාරේ. දැන් මොකද කරන්න ඕන? දැන් වැඩේ කරගන්න ඕන. නේද? අපේ හිත පිළිබඳව තියෙන මහා විශ්ලේෂණයක් ධර්මය තුල තියෙනවා කියන එක තමයි මම මේ හැමදාම කියන්න උත්සාහ කරන්නේ මේ වැඩසටහන් තුලින්. හරිද? ගවේෂණය කරන්න. මේක අතහරින්න එපා. මේක ඇනලයිස් කරන්න හැම කෙනෙක්ම. කරන්න ඒක විද්‍යාත්මකයි. ඒක අපේ දරුවන්ට ගැලපෙන විදිහට දෙන්න. ඒක තරුණයින්ට ගැලපෙන විදිහට දෙන්න. නේද? ඒ ඒ අයට තියෙන සියලු ප්‍රශ්න විසඳ ගන්න මේක භාවිතා කරන්න පුළුවන් මෙවලමක් ඒක ඉස්මතු කරලා දෙන්න ඕන අපි. අපි දීලා තියෙන්නේ මොනවාද? පොතක් දීලා තියෙනවා බුද්ධ ධර්ම පොත ළමයින්ට එච්චර දීලා තියෙනවා. ඒකෙත් තියෙන හොඳ කෑලි ඔක්කොම ටික අයින් කරලා තියෙනවා. මේනක තිබ්බටත් වැඩි අයින් කරලා තියෙනවා. අරමුණ බුද්ධ ධර්මයට ඒකක් ගන්න එක. ඒකට විතරක් මහන්සියට දෙන්නේ නැහැ. ඒකට තියෙන අර කටපාඩම් කරගන්න එක විතරයි. හරිද? ඊළඟට ළමයින්ගේම අදහසක් ඇවිල්ලා තියෙනවා. ඒකට අනිත් අයත් උඩගෙඩි දීලා තියෙනවා. මොකද්ද? අපරාධි මේක කටපාඩම් කරන්නේ මේක සාමාන්‍ය පෙළ ඉවර වෙලා කටපාඩම් කරන තිබුණ හොඳයි. ඇයි? ජීවිතේට වැඩන්නේ. ජීවිතේට ප්‍රායෝගිකව ගලපන්න බෑ අකුරු ටිකක් අටපාඩ කරගෙන ඔය කාරණා ටිකක් දැනගත්තා කියලා මගේ ජීවිතයට ඒක එකතු කරගන්න ඉතින් මේකට මම ගත කරන කාලය අපරාධ කියලා ඒකට ගතු කියනවා. ඒකෙන්ද දැන් මොකද කරන්න හදන්නේ? ඒක අඩු කරන්න හදනවා. විය යුත්තේ ඒකද? නෑ. විය යුත්තේ ඒක නෙවෙයි. විය යුත්තේ මේ මෝඩ පහේ වැඩේ නෙවෙයි කරන්න තියෙන්නේ. මේකේ තියෙන ප්‍රායෝගිකත්වය දරුවන්ට නේද? තමන් අරමුණකට යන්න අවශ්‍ය කරන ඉද්ධිපාද වලට අදාළ ධර්මතා. වීරියට අදාළ ධර්මතා. තමන්ගේ සිත ප්‍රායෝගිකව උත්සාහ කරන්න මෙන්න මෙතන හදන්න මේ මෙහෙම අතන්න මෙතන හදන්න මෙහෙමයි. මෙතන එන පීඩාව හදන්න මෙහෙමයි. නේද? අන්න ඒ විදිහට ඔය දැන් අපි කතා කරා වගේ නේද? හිත බලවත් කරගන්න ක්‍රම පහ. නේද? එතකොට මෙයාලකට තියෙන පැහැදිලිව තියෙන ප්‍රශ්නට උත්තර හම්බෙනවා නම් අන්න එතනයි ශ්‍රද්ධාව පුදින්නේ. එතකොටයි වීර්ය වර්ධනය කරගන්නේ. එතකොටයි බුදුරහාඳුරුව ගැන මහා හැඟීම ඇති වෙන්නේ. එතකොටයි යාගේ ජීවිතයේ අදාළ පොඩි කාලෙදිම අවශ්‍ය කරන මට්ටමට එන්නේ එතන ඉඳලා යා හැමදාම යන්නේ මොකේද? ඔය බෝට්ටුවෙම යන්නේ. හරි. අන්න පුංචි කාලෙම එවැනි සිතුවිලි ඇති කරගන්න උදව් කරන අයට මුළු ජීවිතේම යාට මේක අමතක වෙන්නේ නෑ. යා දන්නව ඕන තැනක යාට හැදෙන්න. අනිත් එක ඕනම කෙනෙක්ගේ අකටයුතුකමක් හම් වෙන නොසැලීන ශක්තිය ඇති වෙන්නේ ඕනම තත්වයක් යටතේ මහ ජව සම්පන්න බල සම්පන්න ජීවිතයක් ගත කරන්න පුළුවන් හිත ශක්තිමත් කරගන්න අයට. ඉතින් ඒ සඳහා මඟ පෙන්වීමක් තමයි ධර්මය තුළ තියෙන්නේ. ඔය කාරණා දෙකෙන් ඒ ටික හොඳට තේරෙන්න ඇති. වීරිය කියන්නේ මොකක්ද කියලා බලනකොට අපිට හොඳට තේරෙන්න ඕනේ වීරිය කියන්නේ මොකක්ද කියලා බලනකොට අපිට හොඳට තේරෙන්න ඕනේ ධර්මයේ තියෙන වටිනාකම පින්නත් නේ යම් කිසි ක්‍රියාවක් කරද්දී ඒක නිම වෙන තුරුම නොනවත්වා කටයුතු කිරීමට පැහැදිලිවම පුළුවන්කම ලැබෙන්නේ කාටද මම ඒක කිව්ව අර මැරතන් එක කියලා අන්නේ කළ යුතු දේ කෙරෙහි අධිපතිත්ව උසුලන මානසික ශක්තියට කියනවා වීරිය කියලා. හරිද? එතකොට මම ඒකයි කිව්වේ ඒ කාරණාවට යන්න තල්ලුවක් සහ ඇදීම දෙකම මේකෙන් තියෙනවා කියලා තේරෙන විදිහට කිව්වේ. හොඳයි ඊළඟ කාරණාවටත් අපි යමු පොඩ්ඩක්. තව ටිකක් එතකොට අපිට තවත් මේ පිළිබඳ පැහැදිලිතාවයක් ඇති වෙයි. අපේ පින්වත්නි යම් කිසි අරමුණක් අපි ඇති කරගත්තාම ඒ ඇති කරගත්ත අරමුණෙහි හුඟක් වෙලාවට හිත රැඳෙනවද? දිගටම රැඳෙනවද? මොනවා හරි දෙයක් ගවේෂණය කරලා අපි නිකන් පොතක් බලන්න ගත්තා කියලා. මොනවා හරි විශේෂේස්ත්‍රයක් තුළ යම් ගවේෂණයක් කරන්න යන කෙනෙකුට ඒ ඒ ඒ විශේෂේස්ත්‍රය තුළ හිත එක දිගට තියෙනවා නැත්නම් වෙන වෙලාවකට වෙන වෙන තැන්වල ගිහිල්ලා වෙන වෙන වැඩත් කරලා තමයි ආයෙ තමන්ගේ අරමුණට එන්නේ නේද? උදාහරණයක් විදිහට අපි හිතමු නිකම්ම මම මේ ලෞකික පැත්තට මේක දාලා කතා කරන්න යම් කිසි කෙනෙක් හිතාගෙන ඉන්නවා මම දොස්තර මහත්තයෙක් වෙනවා කියලා. මම ඉංජිනේරු මහත්තයෙක් වෙනවා කියලා. මම අහනවා අපේ දරුවන්ගේ ඔයාට ඕක දවසකට කීතරක් විතර මතක් වෙනවද? හරි. හැම වෙලෙම වගේ මතක් වෙනවා කියන්නේ කිව්වට අඩුයි ගොඩාක්. සමහර අය මම අහන දවසකට 20 30 වතාවක් අඩුයි. හරි. දවසකට 10 15 වතාවක් ටිකක් ඉන්නවා. සතියකට දෙපාරක් තුන් පාරක් ගොඩක් අය ඉන්නවා. <laughs> සමහර අයගෙන් මම අහනවා ඔයාට දොස්තර මහත්තයෙක් එන්න කියලා මතක් වෙන්නේ දොස්තර මහත්තයෙක් දැක්කම නේද? <laughs> ඒ තමයි අරමුණට යන්නෙම නෑ. ඒ මොකද මගේ අරමුණ පිළිබඳ සිහිය නෑ. නිවන් දකින්න පැහැදිලිවම සිහිය ඕන. ඒ සිහිය කියලා කියන්නේ කුසල පක්ෂයට අවශ්‍ය කරන සිහිය. නිවන් දකින මොහොත දක්වාම කුසලයේ සිහිය පිහිටුවා ගැනීම. ඒක පුරුදු කරන්න යන කෙනාට ඊට මෙහා මේ ලෞකික යහපත් අරමුණු ලෞකික ජීවිතය සාර්ථක කරගන්න අපි පුංචි කාලේ ළමයින්ගේ ලෞකික ජීවිත යහපත් කරවන්න නම් එයාගේ අරමුණ පිළිබඳ සිහිය යාට තියෙන්න ඕනද නැද්ද? එහෙනම් සිහිය කියලා වැඩපිළිවෙලක් තියෙනවා කියලා අපි දැනගෙන හිටියේ නෑ. මම දැනගෙන හිටියේ නෑ. හරිද? අපිට මේ අපේ අරමුණු අමතක වෙලා දවස් ගණන් ගිහින් මතක් වෙන්නේ. නේද ඒක පහටම හදිස්සියේ වුමනාවක් වෙනවා ඒ තමයි අනු දරුවෝ පැත්තෙන්ම කතා කරොත් එහෙනම් මේ සැරේ ප්‍රතිඵල ආවා කියලා හිතන්නකො ඊළඟ සැරේ තමයි විභාග කරන්න ඉන්නේ මේ සැරේ ප්‍රතිඵල වලින් ගියහලම ප්‍රතිඵල ලබාගත කවුරු හරි කෙනෙකුට විද්‍යාලයේ ලොකු ප්‍රශංසාවක් හම්බුණා දැන් ඒක පාට මොකද හිතෙන්නේ ඊළඟ සැරේ මම තමයි හ්ම් ඒක මම මෙහෙම කරනවාමයි කියලා ඇවිල්ලා පොත් මේස අස් කරලා කොම්පියුටර් වලට හදලා වැඩ පටන් ගන්නවා උඩ පැනලා හැබැයි දවස් කීයද ඊට පස්සේ මම එහෙම පටන් ගත්තද කියලාවත් මතක නැහැ. මතක නැත්තේ අන්න අර සති ඉන්ද්‍රිය කියලා කියන හරිද අපේ හිතේ බලපවත්වන හරි හරියට ඉන්ද්‍රිය කියවම මම මෙහෙම කියනවා. ඇහක් නැත්තම් ඇහැ දුර්වල නම් පෙනීම දුර්වලද නැද්ද? කන දුර්වල නම් ඇසීම දුර්වලද නැද්ද? අන්න ඒ වගේ සිහි සති ඉන්ද්‍රිය දුර්වල නම් එයාගේ සිහිය පවතින්නේ නැහැ. එයාට ඒ අරමුණ වැඩි මතක් වෙන්නේ නැහැ. හරිද? වීරිය ඉන්ද්‍රිය දුර්වල නම් කන දුර්වල නම් කන ඇහෙන්නේ වගේ කන ඇහෙනවා අඩුයි නේද? ඉතින් මොකද කරන්නේ අනිත් අයට නිකම්ම ඇහෙනවා. මට ඇහෙන්නේ නැහැ ඉතින් මං හරි අමාරුවෙන් අහන්න ඕනේ. නේද? ඇහැ දුර්වල නම් මම ඉතින් මෙහෙම කර කර මෙහෙම කර බලන්න ඕනේ. නේද? ඒ කියන්නේ ඉන්ද්‍රිය දුර්වල අන්න ඒ වගේ වීරිය ඉන්ද්‍රිය දුර්වල අය ආපස්සට ඇදී ඇදී ඇදී ඇදී යනවා. සති ඉන්ද්‍රිය දුර්වල අයට තමන්ගේ අරමුණ කෙරෙහි හිත හැම වෙලෙම මතක් වෙන්නේ නෑ වෙන කොහෙදෝ ගිහිල්ලා මම එක දොස්තර මහත්තයෙක් වෙන්න ඉන්න කෙනාට දොස්තර මහත්තයා දැක්කහම තමයි මමත් මේ වගේ වෙන්න ඉන්නේ. ඉතින් අනිත් වෙලාවල් ඔක්කොම ගිහිලා තියෙන වෙන කොහෙද හිත? නේද? ඉතින් එහෙනම් අන්න ඒ ලෞකික ජීවිතේ මේ කොච්චර වටිනවද කියලා බලන්න මේ ඉන්ද්‍රිය බලවත් කෙනාට ඒක ලෝකෝත්තර පැත්තට හරවන්න පුළුවන් ලෞකික පැත්ත යම් වර්ධනයක් කරගන්න යන්න පුළුවන්. ඉතින් අන්න ඒ தত্ত্বයන් මේවා අකටයුතු දේවල් කියලා අමතක කරනවා. විශේෂයෙන් අකුසල් හැමුවේ අපේ සිහිය නැතිලා යනවා. අකුසල් හැමුවේ අම්මා තාත්තව තමතක වෙනවා කියන්නේ ඒකනේ. නේද? එහෙනම් ඒ සිහිය අමතක වෙන්න නොදී තමන්ගේ ඒ එක අරමුණක හිත පවත්වා ගන්න ඒ අරමුණ තුල නැවත නැවත හිත වැටෙන්න අවශ්‍ය කරන ඒ පවත්වා ගන්න අවශ්‍ය කරන කෘත්‍ය સિદ્ધ කරන්නේ මෙන්න මේ සතිය කියන චෛතසිකය. ඒක සිතක් සකස් වෙන්න අවශ්‍ය කරන යටින් දුවන වැඩපිළිවෙල. මේක හරියට මොකක් වගේද? අපි පැහැදිලි කරලා තිනවා අභිධර්මයේ වැඩසටහනේදී. සිත කියන්නේ හොද්දක රසය නම් ඒ රස හැදෙන්නේ හොද්දට මිශ්‍ර කරපු දේවල් අනුව. ධර්මානුකූලව අපේ සිත කියලා කියන්නේ ඒ සිත හැදෙන්න ඔය වීරය, සිහිය වගේ චෛතසිකයන් මිශ්‍ර වෙලා හැදෙන්නේ. හරිද? එතකොට මේ සතිය කියන එක ප්‍රබල නැති අයට ඉතින් දැන් අපි තේ gedara සීනි නැත්තම් ඉතින් මොනවා කරලවත් පෙන්ඩ හදාන්න බෑ. තේක තේකේ රසය සිතනම් තේකට මිශ්‍ර කරන දේවල් අනුව තමයි රසය හැදෙන්නේ. සීනි නැත්තම් ඉතින් තේ බොන්න වෙන්නේ නේද පැණි රහ නැතු. ඒ වගේ සතිේන්ද්‍රිය කියලා කියන නැත්නම් සතිය කියන චෛතසික ප්‍රබල නැති අයට වැඩක් කරගන්න බෑ. දැකලා නැද්ද? නේද? ඕන තරම් එක අරමුණක යන්න බෑ. ඉතින් මානසිකව ඒ ශක්තිය වර්ධනය කර ගැනීම කරන්න පුළුවන් දෙයක්. ඒක බැරි දෙයක් නෙවෙයි. ඒක කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒක ඒක බුදුහාමුදුරු දේශනා කරන මේ සියලු කුසලයන් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි කුසලයේ වඩන්න වඩන්න කියන්නේ වර්ධනය කරගන්න මේ ශක්තියන් වර්ධනය කරගන්න කියලා කියන්නේ ඔය හිත නිකන් තියාගෙන ඉන්න එපා ඕක තුල මේ ශක්තියන් වර්ධනය කරගන්න ඇයි මං මේවා වර්ධනය කරන්න කියන්නේ අපි මේ නිකම්ම ඔහේ ඉන්න මේ ජීවිතේ පුදේට නැගිටිනවා උයනවා නේද කනවා වැඩට යනවා නේද ගෙදර එනවා ඉතින් එකම දේනේ මේ කර කර ඉන්නේ එයි මේ හැමදාම මෙහෙම නේද මෙහෙම ඉඳලා ඉඳලා මොකද වෙන්නේ මේ ජීවත් වෙන්න ඕන දේ විතරක් කර කර ඉන්නවා එහෙනම් දවස ගෙවනවා අපි දවස ගෙවන්න අවශ්‍ය කරන දේ කරමින් ඉන්නවා ඊට වැඩි එහා දෙයක් ඕනේ නැද්ද නේද මේකද ජීවිතය කියන්නේ නෑ ඊට වැඩි එහා ගිය ප්‍රබල කෙනෙක් වෙන්න ජීවිතේට මහා වටිනාකමක් දෙන්න ජීවිතේට මහා වටිනාකමක් දෙන්න වටිනාකම් දුන්න මිනිස්සුන්ගේ ජීවිත පිළිබඳව අදටත් වසර 2000 ගාණක් ගිහිල්ලත් බුදුරජාණන් වහන්සේ ගැන අපිට කොච්චර හැඟීමක් තියෙනවද නේද ඉතින් ඒ ඒ පැත්තේ විතරක් නෙවෙයි ලෞකිකව නොයෙකුත් දේවල් සකස් කරගත් අය ගැන කොච්චරනම් නේද ගැඹුරු කතාවක් තියෙනවා සමාජය තුළ එහෙනම් ඇයි මට බැරි වගේ නේද නිකම්ම නේද මම හැමදාම කියන උදේට බත් දවල්ට බත් රැයට බත් බත් බත් බත් බත් බත් කී කී නැතුව නේද ඊටදී ගොඩාක් එහාට ගිය වැඩ පිළිවෙලක් තමන්ගේ තුළ සකස් කරගන්න පුළුවන්. එහෙනම් සතිඉන්ද්‍රිය වර්ධනය කරන්නේ කොහොමද? සතිඉන්ද්‍රිය උපදවාගන්නේ කොහොමද? මේ ඉන්ද්‍රිය වර්ධනය වෙන්නේ ඇත්තටම මාර්ගසිතේදී. බෝධියට අවශ්‍ය කරන ධර්ම මම මේ කතා කරන ඊට මෙහා අපේ ජීවිතය සකස් කරගන්න ඊට සමාන්තරව අපේ සිත ගැන මේ දේශනාවේ මට අවශ්‍ය වෙන්නේ මම කලිනුත් මතක් කරා මේ කාරණා ටික ඔක්කොම පැහැදිලි කිරීමටත් වැඩිය. දේශනාව ශ්‍රවණය කරන ඇත්තන්ට අදහසක් එන්න ඕනේ මම මේ ධර්මය තුල මම මේ ධර්මය තුල මගේ මේ ධර්මය තුල තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුල තියෙන්නේ අතුලාන්තය පිළිබඳව වර්ධනය කරන අවශ්‍ය සිතුවිලි වර්ධනය කරලා අනවශ්‍ය සිතුවිලි බැහැර කරන අපූර්ව වැඩපිළිවෙලක් මේකේ තියෙන මම ඒක ගවේෂණය කරන්න ඕනේ මම ඒක ගැන හොයන්න ඕනේ කියලා අන්න එහෙම තමන්ගේ ජීවිතය ආපස්සට අදින බලවේගات එක්ක নিরතුරුව සටන් වදින බලවේග හදලා තියාගන්න වැඩ පිළිවෙලක් කියලා කිව්වොත් ඒක වැරද්දක් නෑ. සැරෙන් සැරේ සැරෙන් සැරේ එන ප්‍රහාර තියෙනවා අපිට. අපි මෙහෙම හිටියට අපි කොයි වෙලාවෙ ප්‍රහාරෙට ලක් වෙද්ද දන්නේ නෑ. හරි. ඒවා මානසික ප්‍රහාර. අද අපි මෙහෙම ඉන්නවා තමයි හිටියට නේද මේ හොඳට ඉන්න අයට එකපාරටම පිස්සු පවා හැදෙනව නේද? හ්ම් අපි කියන්නේ ඔළුව විකාර වෙනවා. හ්ම් සමහර වෙලාවට අපේ ළඟම ඉන්න අයගේ අම්මගේ තාත්තගේ හදිස් වියවකට අපිට මුණ දෙන්න වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම අපි නොහිතන දේවල් මේ ලෝකේ කොයි මොහොතක සිද්ධ වේද කියලා කියන්න බෑ. ඒතර ඒවට අපි සූදානම්ෙන් ඉන්න ඕනද නැද්ද? එවැනි ප්‍රහාරය සමහර ප්‍රහාර ප්‍රබල වුණාම අපේ මනස විකෘති වෙනවා. එතකොට ඒ தත්ත්වයට මුහුණ දෙන්න නම් මම සටන්කාමියෙක් වගේ ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඒ වගේ තමයි මට තියෙන අභියෝග විභාග ජය ගැනීම ඒ වගේ හැම දෙයක්ම අභියෝග. අන්නේ අභියෝග වලට ජය ගන්න අපි ශක්තිමත් වෙලා ඉන්න ඕනේ. අන්නේ ශක්තිය තමයි මේ කතා කරන්නේ. ඒක තමයි මේ ධර්මයේ තුල තියෙන්නේ. අපි ගැන හිතුවේ නෑ. එහෙනම් ඒ ගැන අපි දැඩි අවධානයක් යොමු කරවන්න ඕනේ. එතකොට සතිය කියන්නේ එහෙම එකක්. ඊළඟට තියෙන තව කාරණාවක් තමයි සමාධිය කියලා කියන්නේ. සමාධිය කියලා කියන්නේ සිත නොසන්සුන් වෙන්න නොදී යම් කිසි ගත්ත අරමුණක් තියෙනවා නම් ඒ වෙනත් ආකාරවල අරමුණට යන්න නොදී එක අරමුණේම සිත රඳවා ගන්න ඒ අරමුණේ అలවා තියෙන ගතිය. හරිද? ඒ අරමුණේ පවත්වා ගන්න අපිට උදව් කරන බලවේගය තමයි චිත්ත සමාධිය කියලා කියන්නේ. සමාධිය වර්ධනය කරගත්ත කෙනෙකුට පොතක් කියවන්න ගත්තාම පින්නොත් හරි පොතක් හරි මොනවා හරි අරමුණක් අපි හිතමු එක අරමුණක පොතක්ම කියන්නේ පොතක් කියවන්න ගත්තාම කෙටි වෙලාවක් ඇතුළත මේකේ තියෙන සියලු දේ ගැන එක දිගට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඇයි? ඒ අරමුණේම ඒ අරමුණේම හිත හැඳිලා තියෙන හින්දා. ඒකම රඳවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒවා පුහුණු කරලා ඇති කරගන්න ඕන තත්ත්වයන්. ඒ වගේ අය කෙටි කාලයකින් තමන්ගේ අධ්‍යාපන කටයුතු ඉවර කරගන්න දක්ෂ වෙනවා. පැය ගානක් පොතක් එක දඟල දඟල මම අපේ දරුවන්ගෙන් අහන වෙලාවකට සමාධිය සම්පූර්ණයෙන් වර්ධනය කරගත් කෙනෙක් ගැන නෙමෙයි මම සාමාන්‍ය කෙනෙක් ගැන කියන්නේ මේ මේ මේවා හිතේ ඇති කරගත යුතු යම් බලවේග පැයක් පාඩම් කරොත් එක දිගට පැයක් පාඩම් මේසේ ඉඳගෙන හිටියොත් පාඩම් කරන්න කියලා අදිෂ්ඨානයක් අරගෙන මම දරුවන්ගෙන් අහනවා කොච්චර වෙලා පාඩම් වෙලා තියෙයිද පාඩම් වෙච්ච කාලය ඇත්තටම පාඩමේ ඉදිරිය හිටිය කාලය ගත්තොත් කොච්චර වෙලා තියෙද කියලා අහපුවාම මම කියනවා දල වශයෙන් කියන්න බලන්න කියලා. හුඟක් දරුවෝ කියන්නේ විනාඩි 20ක් විතර කියලා. පැය භාගෙට අඩුයි කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඇත්තටම අපිට පුළුවන් නම් පැයක් ඔතෙන්ට වෙලා නාස්ති කර කර ඉන්නේ නැතුව ඒ කියන්නේ වටපිට බලනවා ඔළුව කසනවා තව කොහෙට හරි කල්පනා කර කර ඉන්නවා වෙන දේවල් කර කර ඉන්නවා චුට්ටක් මේසෙ ඔළුව තියාගෙන ඉන්නවා ඒක දිගට වැඩේ කරන්නේ නැහැ අපිට පුළුවන් නම් එක දිගට පැය භාග වැඩ කරලා ඉතින් පැය භාග නිකන් ඉන්න. විවේකයක්ද නැද්ද? ඇයි අර පැයම මොකද? පැයම ඉන්නේ වෙහෙසකාරී තත්වයකින්. එහෙනම් ඒ වගේ ක්‍රමවේද හම්බෙන්නේ මේවා ගවේෂණය කරන අයට. හරිද? එතකොට යාට ඒ පැය ඉතිරි පැය භාගෙ නිකන් ඉනොත් දෙකම එකයිනේ කියලා කියයි. නෑ එහෙම නෑ. පැය භාගෙ නිකන් ඉනොත් අපේ මනස සැහැල් වෙනවා. ආය වැඩ කරන හරියට කොයි වගේද? බරක් උස්සන් යන කෙනෙක් ඒ බර උස්සාගෙන යා යුත්තේ රිදි රිදි එක දිගටද නැත්නම් රිදෙනකොට චුට්ටක් තියලා ආය අර අරංගිය ඒ ඒ ඒ කියන්නේ බිම තියන්නෙම නැතුව එක දිගට අරයි යන කෙනාද වැඩි දුරක් අරයි යන්නේ වෙහෙස වෙනකොට චුට්ටක් තියලා ආය අරයි යන කෙනාද වැඩි දුරක් අරයි යන්නේ එතකොට වෙහෙස වෙනකොට පොඩ්ඩක් තියලා යන කෙනාට වැඩි දුරක් යන්න පුළුවන් අනිත් එක්කෙනා කලක් දාලා වැටෙනවා ඒ වගේ අපේ මනසට විවේකයක් සැරෙන් සැරේ ලැබෙනවා එක දිගට වැඩ කළ විවේක ගන්න කෙනාට ලොකු ක්‍රමවේදයක් තියෙනවා ඉස්සරහට යන්න. ඉතින් මනස निराවුල් කරන මේ ක්‍රමවේද සියල්ලක් ධර්මය තුල තියෙනවා. ඒක ආශ්චර්යයක්. හරිද? ඒක මහා ප්‍රාතිහාර්යයක්. අපිට හිතා ගන්නවත් බැරි. එකක් නම් කමක් නැහැ. දෙකක් නම් කමක් නැහැ. එක සූත්‍රයක් ගත්තම 10ක් 15ක් හම්බ වෙනවා. හරි. ධර්මයේ ගවේෂණය කරන අයට පුදුම ක්‍රම තියෙනවා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න. ඒකෙන්ද මේකේ තියෙන වටිනාකම මහා නර්ග වටිනාකමක් තියෙනවා. හරි. එතකොට එහෙනම් ශ්‍රද්ධා, විරිය, සති, සමාධි අන්තිම එක ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ ඒ ඒ ඒ අරමුණේ ඇත්ත తত্ত্বය තේරුම් කරන චෛතසිකය. සත්‍ය తত্ত্বය තේරුම් කරන චෛතසික ධර්මයට කියනවා. ඒක තියෙන්නේ අපේ අතීත අවබෝධය අනුප්‍රඥා දිනු කරගත්ත කෙනාව මුලාවටපත් වෙන්නේ නැහැ. හරිද අපිට මොකක් හරි අරමුණක ඇත తත්වේ වැටහෙන්නේ නැති අවස්ථා තියෙනවා. දැන් ගානක් හදනකොට උනත් ඒකේ වැරදි පැත්තකට ගියොත් එහෙම ඒ ගාන විසඳ ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. නේද? ප්‍රඥාව දියුණු කරගන්න කෙනාට මෙතන ප්‍රඥාව ධර්මයේ තුල නම් ප්‍රඥේන්ද්‍රිය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් තේරුම් කරගන්න ස්වභාවය ඇත්ත විදිහට වැටහෙන ස්වභාවයට. ඒතර ඊට සමාන්තරව ප්‍රඥාව කියන එක තියෙන අයට අපි කියන බුද්ධිය කියලා නේද? බුද්ධිමත් අය මොකද කරන්නේ? තමන්ගේ ජීවිතේ පරිලගන්නේ නෑ. හැම දෙයක්ම ගලපලා ලෞකික ජීවිතයට ගැලපෙන විදිහට මේ ප්‍රඥේන්ද්‍රිය වර්ධනය වීගෙන යන කෙනෙකුට. ඒ කියන්නේ ඒක ඒක ලෝකෝත්තරව වර්ධනය වෙන්න පෙර ආතුව ප්‍රඥාව දියුණු කරමින් ඉන්න කෙනෙකුට ලෞකික ඕනම දෙයක් ලේසියෙන් වැටෙන පොඩි දේවල් ලේසියෙන් වැටෙන ස්වභාවයකට තමන්ගේ මනසපත් වෙනවා. ඒ ඔය කිව්ව කාරණා පහට සමාන්තරව තමන්ගේ ජීවිතේට අපේ දරුවන්ට විශේෂයෙන්ම ජීවිතයට එකතු කරගන්න පුළුවන් මගේ සිත මෙන්න මේ විදිහට සකසරුවම්ම සකස් කරගන්න ඕනේ. එහෙම හදාගත්තොත් යම් හේකින් මට කවදාකවත් මම මේ ලෝකෙ මුලාවටපත් වෙන්නේ නෑ. අන් කිසියෙකුට යා නොහැකි තරම් දුර යන්න පුළුවන්. මේ පිළිබඳ කරුණු කාරණා හොඳින් විමසලා තමන්ගේ ජීවිතයට මේවා එකතු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන මමත් සියලු දේ සාර්ථක කරගත්ත උතුම් තත්වයකට පත්වෙච්ච උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. Thank you.